සීලයක් රකින්න අපි කිව්වොත් එහෙම දවස් 10ක් භාවනා කරමු කියලා. අනේ අම්මේ දෙන උත්තර ඇහුවොත් එහෙම ඉඳලා වැඩක් නැහැ. ඒ ඉගෙන ගත්ත ඉගෙන ගත්ත ප්‍රමාණය හැටියට ලොකු ලොකු උත්තර දෙනවා. ඒ තරම් තකතිරුයි. එච්චරයි ඒකේ තියෙන සම්බන්ධතාවය. ඊට පස්සේ කිව්වොත් එහෙම අපි සීලයක් එපා. සමතුලිතලා භාවනාවකට යන් කියලා. හරි බුදුම જાති අහන්න පුළුවන්. එනිසා කොට්ටිම්ම සන්දර්භයේ තමයි කවදාකවත් මගේ ප්‍රතිපත්තිය හැදෙන මං කාටවත් භාවනා කරපන් කියලා කියන්නෙම නැහැ. ඒක මම බාරගත්ත ප්‍රතිකක්තියක්. ඒ මොකද එහෙම මේ ලෑස්ති නැති අයට දෙන්න පුළුවන් ධර්මයක් නෙවෙයි මේක. දුන්නාම මේ දෙන කෙනාට අපලයි. බුදුරජාණන්සේ කියලා තියෙනවා බණක්වත් කියන්න එපයි කියලා. සවතු දාගෙන සරපු දාන කුටි ඉලගෙන ඒ ගෞරව කරන්නේ නැති වාහනයක තමන් බිම ඉඳලා උඩ ඉඳගෙන තමන් පාරේ අයිනින් ඇති පාර මැද යන කෙනෙකුට තමන් ඉඳ ඉඳගෙන ඉඳ ඇති හිටගෙන ඉන්න කෙනෙකුට බණ කිව්වොත් කියන හාමුදුරන්ට ආපත්‍ති. ඒ තමයි හතරහන්දියක් ගන්න දේශනා කරන්න පුළුවන් බණක් නෙවෙයි මේක. අපි ඊටාම ධර්ම ගෞරවයෙන් ගිහිල්ලා අපි ඇටි වෙන්න දන් දීලා දානේ ආනිසංස මෙල වශයෙන් විඳලා ඊට වැඩි හොඳයි සීල කිව්වට පස්සේ ඒකටත් ගිහිල්ලා විඳලා ඒ කියන්නේ සාන්දෘෂ්ටික ඵල ලැබලා ඊට පස්සේ ඊගාව පන්තිය තමයි මේ සමත භාවනාව කියලා ඒකටත් පල නෙලන්න යන කෙනෙක්ගේ ආරේ හරීම වෙනස්. ඒ කවදාකවත් මේ මුණින් නබව කලයකට වතුරක් කරනවා වගේ නෙවෙයි. ඇත්තන්ගේ පුදුමාකාර යටහත් පහත් ගති තියෙනවා. ඒ යටහත් පහත් ගති කියලා කියන්නේ මේ බණ කියන ආමුදුරන්ට වන්ද ගන්න එක නෙවෙයි මම මේ මතක් කරන්නේ. ඒ ධර්මයේ ඇති සාන්දෘෂ්ටික ගුණය කවදාකවත් හාත්පසින්ම පිපීමක් ඇති කරගෙන මිසක් නිකන් මේ වෙලාවට කරන මම පෝට් ආටෝපයකට කරන වෙළඳ ව්‍යාපාරයක් නෙවෙයි. ඒ නිසා අපි ළඟ මේ සාන්දෘෂ්ටික ගුණය තියෙනවද කියලා දැනගන්න නම් අපිට තේරෙන්න ඕනේ අපි දන් දීගෙන හිටපු කට්ටිය දැන් ඔන්න ටික ටික දාන සීල දෙක කරනවා. එහෙම කර කර හිටපු කට්ටිය ඉඳින් ඉඳලා වරින් වර දාන සීල කරන ගමන් භාවනාත් කරනවා. එහෙම නැත්නම් අර තියෙන සීලය එnde end end end ටික ටික ටික ටික අපි උසස් කරනවා. ඒක සාමාන්‍ය කියන්නේ සීල ශික්ෂාව අදි සීල ශික්ෂාවක් බවට පත් කරනවා. ඊළඟට සාන්දෘෂ්ටික මිනිහගේ හැටියේ එහෙම නැත්නම් අති චිත්ත භාවනාවක් කරා නම් ඒ චිත්ත භාවන අති චිත්ත භාවනාවක් වඩපත් වෙන අබ පියල්ලක් හරි කමන්නේ දවසින් දවස දවසින් දවස වඩන්නේ ඇත්තටම ප්‍රත්‍යুৎපන්න ධර්ම. යම් කිසි කෙනෙක් සාන්දෘෂ්ටික ඵල අදහනව නම් ඒ මනස අනිවාර්ය වෙන්දට වැඩි ආයෝජනය කරනවා මේ සීල සමාධි ප්‍රඥා වැඩවලට. වැඩි වැඩියෙන් ආයෝජනය කරනට අනිවාර්යම සාන්දෘෂ්ටිකව ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒක අදහන් නැති ඒක පිළිගන්නේ නැති එකනට නෑ කියන්න පුළුවන්. ඒකයි මම කිව්වේ සාන්දෘෂ්ටික නෑ කියන කාරණා ඕනි තරම් ලෝකේ තියෙනවා. මොකද හුඟ දෙනෙක් තාම ඉන්නේ මේ පන්ති මොන්ටිසෝරි පන්ති. දාන මට්ටමේ විතරයි. ඉතින් අතන මේක පේන්නේ නෑ. උගන්නලත් නෑ. උගන්නන්න නැති වෙන්නේ හේතුත් තියෙනවා. මොකද මේවා කියනවල කියනවා ගැඹුරුයි කියලා. මේ බණ අපිට තේරෙන්නේ බරපතලයි. ඒ නිසා අපිට සාමාන්‍ය ජාතක කතාවක් හරි සිද්ධාර්ථ කුමාර ගැන පොඩ්ඩක් කතා කරගෙන ඉන්නවනේ හොඳටම ඇති. හැබැයි බුදුනට පස්සේ ඒවා කියන්න එපා. ඒවා බොහොම ගැඹුරුයි. ඒවා නිබ්බාන පරිසංයුක්ත දේශනා, ඒවා ශූන්‍යතා පරිසංයුක්ත දේශනා. බුදු වෙන්න ඉස්සලා කෑලි මොනවාර කී කිය ඉන්නවනේ හොඳයි. ඉතින් ඒ ඉල්ලුම සැපේම නීතියට අනුව තමයි ලංකාවේ බණ කියන්නේ. ඉතින් කියනකොට මේ සාන්දෘෂ්ටික ඵලයක් ගැන කතා කරන්න ගියොත් ඇත්තටම ඒක නිකන් අර ඒ ප්‍රචලිතව කරගෙන යන ඇත්ත විරුද්ධ විවේචනය කරා වගේ වෙනවා. ඒ මොකද හේතුව නෑ කමන්නේ කියලා මම කියන්නේ. මේ ඒ සාන්දෘෂ්ටිකයි කියලා දැනගත්තට පස්සේ වැඩියෙන්ම පිපීමක් එන්නේ ගිහියෝ අතර. සංඝයා අතර ඉන්නේ මේක කොච්චර කිව්වා සංඝයාට. මට සමා වෙන්න ඕනේ මේ සංඝයා වහන්සේලා මොකද තියාගෙන මම මේ කියන්නේ. ඒ සංසතරන් දන්නවා මේ කතාව. කවදාකවත් මේ ජීවිතයේ ප්‍රයෝජන ලබන්න පුළුවන් කියන එක ඒත්තු ගන්න අමාරුම જાතියක් තමයි සංඝයා මොකද ඒගොල්ල මේ සත්‍ය අනුරක්ෂණය ඒ තරම්ම බාර අරගෙන. මේ සත්‍ය රකින්න ඕනේ, මතිවාතුන කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න. ඔය ගිහියෝ මන්දර මම මේ කතා කරන්නේ මම මේ ගිහි කාලේ මගේ තියුණු අත්දැකීම එක මට කිසියම් සත්‍ය අනුරක්ෂණයක් වගේ කීමක් තිබුණෙම නැහැ. මට අවශ්‍යතාවයක් තිබුණේ පන්සල් හදන්න මට අවශ්‍යතාවය නෑ මොනම දෙයක්වත් කරන්න මට ඕනේ මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් බයන්නේ ඊට පස්සේ වුණත් ඇසුරේදී මම දැකලා තියෙනවා ඉතාමත්ම අමාරු ඒ කියන්නේ දැනට දැඩි ලෙස මේ ශාසනය වදාගෙන ඉන්නේ නැත්තම් සත්‍යානුභෝධය අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ගිහියැත්තෝ මට ඒක මම මේ ළඟදී අර බේමසිරිය හම්සු හම්බුනාට පස්සේ මේකේ සම්බන්ධීකරණය කියනකොට මං කියේ අරණ්‍ය වාසී බණ භාවනා කරන ආමතුරු තුර ඇත්තෙම නැහැ. ඒගොල්ලෝ මේ අපි අරණ්‍ය කියාගෙන ඉන්නවා මිසක බණ භාවනාවක් කරන්නේ යාමතර ගමේ පන්සල් වල නම් අඩු ගානේ බෝඩ් එකක්වත් දාගන්න ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයක මොනව හරි කරමු. එතකොට හැබැයි හයර් කරන්නේ ගිහියෙක්. ගිහියෙක් තමයි අවිල්ල බණ උගන්වන්නේ. යහමතුරු දොරවාගෙන කාමරේටලා ඉන්න වෙලාව. ඒකට ගියාට පස්සේ බැලුවොත් එහෙම පිරිමි කට්ටිය නිකන් උම්බලකට තරමට ගන්න තරම්වත් පුළුටකට ගන්න බෑ. කාන්තාව විතරයි. ඊට පස්සේ කාන්තාවෙකුත් වැඩිපුර බලනකොට මේ වගේ රටකට ඇවිල්ලා හුඟක් අබෞද්ධ කට්ටිය. මේ සාන්දෘෂ්ටික ගන්නේ හොඳටම කැපිලා පෙනිලා ක්‍රියාත්මක වෙන්නේ අබෞද්ධ කට්ටිය මොකද හේතුව? ඒගොල්ලන්ගේ හිත කුරෝලු කරලා තියෙන මේ ජීවිතේ කරන්න බෑ කියන මූල the ancestral sin ancestral guilt කියන එකේ මූලික පාපතරය. දිවෙන්නාංශ කියපු මුල්ම ශික්ෂාපදේ කැඩුවා තහනම් ගිඩිය කහලා දැන් තුපි සේරම පාපතරයි ගොඩින් බෑ කියන එකෙන් ඉතාමත්ම පීඩිතයි මේ බටහිර සමාජයේ. නිසාම හීනමාන සමාජයක් ඔය. ඒ ඇත්තෙකුට කියලා දුන්නොත් හරියට මේක සාන්දෘෂ්ටිකයි කියලා ඒ මනුස්සයා එක්කෝ උඩ බිම බලන. මොකද මේක දිව්‍යයන් විරුද්ධ යමක් කියලා. එහෙම නැත්තම් ඒ මනුස්සයාට පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා මේ මනුස්සයා මේ කියන දේ බොහොම විප්ලවකාරී දෙයක් කියලා. නිසා ඒක ඒ මනසට ඇහෙන එක පවා මේ සාන්දෘෂ්ටික බව ඇහිම පවා මේ බටහිර බටහිර සමා වෙන්නේ මේ දේවවාදී අදහස් වල තියෙන ඇත්තම අපුදුම දෙයක්. ඒකේ මේ මේ අම්මතර උන්නේ සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා මේ සාන්දෘෂ්ටිකම සමත ක්‍රමයේ ඕමනම් මම ටිකක් වෙලා ගන්න බලාපොරොත්තු වෙන විපස්සනා භාවනා කරනකොට කොහොමද සාන්දෘෂ්ටිකත්වය අත්දකින්නේ කියලා. ඒක ඉලෙක්ට්‍රික්. අත්ත තියෙනකොටම වදිනවා. විපස්සනා කියන්නේ අන්න ඒකයි ලස්සනම කෑල්ල දාන ජී වගේ සංකල්ප වශයෙන්වත් හෙට නෙමෙයි කතාවක් එන්නේ. සීලේදී වගේ කිසිසේත්ම ඔප්පු වෙන්න කල් යන්නේ සමතේදී වගේත් නෑ විපස්සනාවේදී විතරක් මේ සාන්දෘෂ්ටිකත්වයේ ඉතාමත්ම එකට එක தත්ත්වයටපත් වෙනවා නමුත් ඒ එකට එක தත්ත්වයට එන්න දානියෙන් සීලයෙන් සමාධියෙන් කියන පදනමෙන් පසුබිමින් තොරවත් බෑ ඒ කියන්නේ මොකද්ද මේ පුද්ගලයා තුළ පරිණාමයක් සිදු වෙලා තමයි මේ විපස්සනාට සූදානම් වෙච්ච සකස් වෙච්ච පසුබිමක් එන්නේ. දානෙදි අපි යම් ප්‍රමාණයකට පස්සේ දෙඤ්ඤම් කාසි වලට හරි කමන්නේ කියලා සීල් කර දානෙ කරගෙන යනවා. ඉතින් ටික ටික ප්‍රතිඵල හම්බ වෙනවා. ඊට පස්සේ තමයි මේ මිනිස්සයා අතර මේක අගේ කරන්න දන්නවනම් සාන්දෘෂ්ටිකම අගේ කරන්න දන්නවනම් මිනිස්සයා සීලෙට නැගෙනවා. නිසා දාණය සම්පූර්ණ වෙන්න නම් නැත්නම් දාණය සම්පූර්ණ වෙනවනම් මේ මිනිස්සේ අනුමාතේම අපි සූත්‍ර අනුසාරයෙන් ගත්තත් සිල්වත්ව ඉඳගෙන සිල්වතෙකුට දන් දීම කියන එක දානේ මහත්ඵල මහානිසංස කරනවා කියන එකට ඒ බණවත් අහනවා. ඊට පස්සේ මනුස්සයා ටික ටික ටික ටික හික්මිලා සීලාචාර වෙලා දන් දෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම කරගෙන යනකොට බණක් ඇහුනොත් මේ දාන සීල තියෙන දෙන්නාට පමණයි දාන සීල කියන කෙනාට පමණයි බයලජ්ජාවේ හිටින්. එයාට විතරයි සංවරයක් කරන්න පුළුවන්. එයාට විතරයි ඉඳුරංගේ සංවරයක් තුලින් මේ කුසල සීලයකට ගිහිලා දෙප්ලිසර නැති හිතක් එහෙම නැත්නම් සමාධි හිතක් ගන්න පුළුවන් කියලා සුදුසුකම් මතු කරලා දුන්නොත් කලාතුරකින් කෙනේ සමත භාවනාවටත් යයි. අන්නේ මට්ටමට ගියන්නේ නැතුව විපස්සනාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි විපස්සනාත් එක්ක සංසන්දනය කරනකොට දානේ පුංචි, සීලේ පුංචි, සමාධිය පුංචි කියලා කියනවා. නමුත් ඒ කොච්චර කරක්වත් අර ගොඩනැගිල්ලක පදනම වගේ මේ සමාධි භාවනාව ඊටාත්ම නැත්නම් සමාධිගත වෙච්ච හිත ඊටාත්ම අවශ්‍යයි මේ විදර්ශනා භාවනාව. එඳා සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා සරුවචන්සේ දේශනා කළා තියෙනවා මේ ඇත්ත ඇති ඇටි දැකීම යථා භූත ඥානයේ ආසන්න කාරණාව සමාධිය. අන්නේ සමාධියකට ගිහිල්ලා අපි ගත්තොත් එහෙම අපි උදේ මතක් කරගත්ත මේ සක්කාත ගුණය ගැන මතක් කරනකොට අපි අරමුණකට හිත යොදනකොට ඒ අරමුණ අපිට වැටහෙනවනම් මේ ආස්වාසයේ ආස්වාස වේලාවේදී අපිට ආස්වාසයේ වැටහෙනවනම් ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාස වැටෙනවනම් අපි ඒකට සාමාන්‍ය වචනෙන් කියන්නේ අරමුණට කෙලින්ම මුණ දාන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපිට තේරෙනවා නැත්නම් අපිට මූලධර්ම වලින් පෙන්ලා දෙන්න පුළුවන් හුස්ම ගන්න වෙලාවේදී මේ හුස්ම ගන්න වාරේ කියලා මෙනෙහි කරලා නැත්නම් හරියට හිත යොදන්න පුළුවන් වුණොත් අඩු ගානේ ඒ චිත්තක්ෂණේ කෙලස් නැහැ හිතේ. ඒ මොකද අපි ආස්වාස කරන වෙලාවේදී ආස්වාස කරනවා කියලා දන්නවනම් මේ ආස්වාසය මට වේවා මේ ආස්වාසිය මගේ මේ ආස්වාසිය මගේ ආත්මය කියන දේවල් එන්න වෙලාවක් නැහැ හිතට. එහෙම නැත්තම් මේ ආස්වාසිය නොදකින් නොපතන් කියලා ද්වේෂයක් එන්න වෙලාවකුත් නැහැ. ඒ වගේම මේ ආස්වාසයලාදී ප්‍රස්වාස කරනවාද කියලා මුලාවක් එන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා ලෝභ දෝෂ මොහ මොනක්වත් හිතින්ද විදියක් නැහැ. එක චිත්තක්ෂණයක අරමුණට හිත යොදවනවා. ඊට පස්සේ අපිට මොකක් තප්පර ගාන කරපස්සේ තව චිත්තක්ෂණයක ආයත් එක්ක ආශ්වාසයක් නැත්නම් ප්‍රශ්වාසයට මූණට මූණ මුලිච්ච වෙනවා හමු වෙනවා ඒ චිත්තක්ෂණයේ අර සංසාරයක් පුරා කෙලෙසින්ම පෙඟීගෙන ආපු මේ චිත්ත સંතානේ ආයසරයක් වෙලාවක් හම්බ වෙනවා රාග දෝෂ මොහොලින් දුරු මෙන්න මේ විදිහට මේ තනින් තනින් තනින් තනින් වැඩි වැඩි යන්නේක එක දිගට නැත්නම් මතුවෙන මතුවෙන චිත්තක්ෂණේ මතුවෙන මතුවෙන අරමුණේ නොපැකිල වැතිකන වැදගෙන යන්න පුළුවන් නම් අන්න එහෙම වෙනකොට සාන්දෘෂ්ටික ඵලයක් හම්බ වෙනවා මේක තුල දකින්න ආස්වාසයක් තුල ප්‍රස්වාසයක් තුල වමක් තුල දකුණක් තුල හැපෙන වෙන ඕනම දෙයක් තුල කොච්චර රහන් වෙලා බැලුවත් එක දිගට සති සමාධියෙන් බැලුවත් මේ පද්ධතිය තුල මම කියලා ගන්න ජීව ආත්මයක් ජීවාත්මික ලකුණක් හැංගිලාවක් නැහැ. අරමුණක් කරුණක් පාස තියෙන්නේ නාම රූප දෙක විතරයි. ඉතින් ඒක එක දිගට ගන්නවා කියන එක මහා ආශ්චර්යයක්. උපමාවක් විදිහට ඒක සාමාන්‍යයෙන් පෙන්වන්නේ අපි එල්ලෙට වෙඩි තියන්න ඉගෙන ගන්නවා. නැත්නම් එල්ලෙට විදින්න ඉගෙන ගන්නකොට අපි ඉතින් සීමිත දුර ප්‍රමාණයක් උඩ තියලා එක්ක ඊතලයක් දුන්නක් සහිතව තුවක්කුවක් කරන අපි ඒකට එල්ල කරලා වෙඩි තියනවා කිව්වහම කලාතුරකින් තමයි අඩු ගානේ ඒ ලෑල්ලටවත් වතින්නේ. ගාක් වෙහෙස වෙලා වෙහෙස වෙලා තමයි අපිට ඒ ලෑල්ලට වෙඩි තියාගන්න පුළුවන්. නමුත් ඒ ලෑල්ලෙත් තියෙනවා රවුන් රවුන් කරකිලා හරි මැද තීත තමයි බුල්සයි කර තිබ්බ දවස් තමයි අපි ඊටාම දක්ෂ වෙන්නේ. ඉතින් අපිට කවදා හෝ කොච්චර මහන්සි වෙන්න වෙයිද මේ පළවෙනි වැඩි හරියටම තිතට වෙඩි තියාගන්න. ඊට පස්සේ අපිට කොච්චර අඩු සම්භාව්‍යතාවයක් තියෙන ඊගාව සැරේත් හරියටම තිතර තියන්න පුළුවන් කියන. ගාක් අමාරු. නමුත් මේක මූල ධර්ම වශයෙන් තියරිටිකල් මැක්සිමම් උත්තරම මූල ධර්ම වශයෙන් ගියොත් හොඳ දක්ෂයෙකුට පිට පිට පිට පිට තිතටම දිගට තියාගෙන යන්න පුළුවන් තත්ත්වයක් එන්න පුළුවන් හැබැයි අන්නතර මූලික අභ්‍යාසයෙන් තමයි. අන්නේ විදියට යම්ම විදියකට මේ මුල්ම විදර්ශනා ඥාන. ඇත්තට මේවට විදර්ශනා ඥාන කියන්නේත් නැහැ. ඒ විදර්ශනා ඥාන පිළිබඳව මේ මේ ෆවුන්ඩේෂන් කියලා කියන්නේ පදනම කියලා කියන්නේ. අන්නේ නාම රූප දෙක නැත්තම් දකින්න දකින්න එනේන අරමුණට මුණ දාන්න පුළුවන් නම් ඒක අත්දකින්න පුළුවන් නම් මේ ජීවාත්මය කියලා. මේක ඇතුලේ මේ තියෙන හරයක් මේක ඇතුලේ පවතින නොසැලෙන සාන්ද මේ සදාකාලික දෙයක් මොකක්වත්ම නැති බව තේරෙනවා. ඒ නිසා මේ පළවෙනි ඥාණයට ගියා ජීවාත්මේ කැඩෙන. ඊට පස්සේ අපි පච්චේපරිකා ඥානයේ වශයෙන් මේ හැම දකින අරමුණක්ම අහසෙන් කඩා වැටෙනවා නෙවෙයි ඒවට අදාළ හේතු සහිතවයි පහළ වෙන්නේ කවදාකවත් අපි කොච්චර අවුල් හිතකින් බැලුවත් අදාළ හේතු නැතුව අදාළ ඵලය පහළ වෙන්නේ ඒ වගේම තමයි සාමාන්‍ය ජීවිතයට ගන්න දෙයක් වශයෙන් කියනවා නම් මේ ලෝකේ කවවම කවදාකවත් දෙයක් එක හේතුවක් නිසා පහළ වෙන්නේ නැහැ බොහෝ හේතු නිසායි ඵලයක් පහළ ඒ වාගෙම කියනවා බොහෝ හේතු නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ. එතන ඵල රාශියක් තියෙනවා. නිසා කවදාවත් එක හේතුවක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ. බොහෝ හේතු නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ. එක හේතුවක් නිසා බොහෝ ඵල පහළ වෙන්නේ නැහැ. එකම එක නියාමයයි තියෙන්නේ බොහෝ හේතු නිසා බොහෝ ඵල පහළ වෙනවා. නමුත් අපි තක්කමුක්කොට මොකක් හරි හේතුවක් සහ ඵලයක් අතර සම්බන්ධතාවයක් දැකලා අපි කියනවා හේතුඵල ධර්මය දැක්කයි කියලා. ඒ කවදාකවත් හේතුවක් සහ ඵලයක් අතර සම්බන්ධයක් නැහැ. හේතු රාශියක් සහ ඵල රාශියක් අතර තියෙන්නේ. එහෙම නැත්තම් කියනවා නම් මේක linear relationship එකක් නෙවෙයි තියෙන්නේ. මේක matrix එකක් තියෙන්නේ. යොකෝම දැක ගන්න නම් අර ඒ ඒ අවස්ථාවේදී සාමාන්‍ය ගොරෝසු වශයෙන් පේන ආස්වාස වේලාදී ආස්වාසය වැටෙනවා ප්‍රස්වාස වේලාදී ප්‍රස්වාසය වැටෙනවා කියන අර මූලික සන්තුෂ්ටික භාවය දැක්කනම් මේ මිනිසයා දන්නවනම් ඒ ස්ත්‍රියව දන්නවනම් මේක දිගේ ඉදිරියට යනකොට මේක ජීවාත්මයක් වශයෙන් මේක තුල නැතුව වගේ තමයි මේක මැවුම්කාර પરමාත්මිකුත් නැහැ. මැවෙන්නේ නාම රූප නිසාමයි. එතින්දි වැටෙනවා නාම නිසා රූප පහළ වෙන්න පුළුවන්. නාම නිසා නාම පහළ වෙන්න පුළුවන්. රූප නිසා නාම පහළ වෙන්න පුළුවන්. රූප නිසා රූප පහළ වෙන්න පුළුවන්. මේ විචිත්‍රත්වයේ මිස කිසිම මවුන්කාර දෙයක් මේක ඇත්තේ නැහැ. එතෙන් යනකොට ඒ සාන්දෘෂ්ටිකත්වයේ එනකොට තමයි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ පටිච්චසමුප්පාදය කියන ඊතප්පච්චේතාවය කියන ඒ හේතු නිසා ඵල නැත හේතුඵල වාදයේ පිළිබඳව සම්පූර්ණ ගැඹුර ඒ තුලින් තේරෙන්න පටන් අර ගන්නකොට තමයි මේ මනුෂ්‍ය ඉස්ලාම් වතාවට හැම දකින දකින ඕනම වස්තුවක් දිහා බලනකොට ඒව ඇවිල්ලා ඒ හේතු නිසා පහළ වෙනවා හේතු බිඳුනන් පස්සේ බිඳිලා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති හේතුන් නිසා පහළ වෙනවා හේතු නැතිවෙනකොට නැති වෙනවා ඉතින් එහෙම කරන්න ගියාට පස්සේ අපි කියන්නේ තාම මේ සාමාන්‍යයෙන් මේ ඉස්ලාම් මතවට අහනගෙන කරුණා හිතනවා ගෝග්‍යම් පුරක් නමුත් මේ විපස්සනා තාම පහළ වෙන විපස්සනාට පදනම මේ ආන්නේ මට්ටමට ගියාට පස්සේ තමයි මේ බුද්ධිලට තේරෙන පටන් අරගන්නේ මේ පහළ වෙන සෑම දෙයක්ම හේතුවක් තියෙනවා. දැන් අපිට කවුරු හරි අභාග්‍ය විදියට නැත්නම් අසාධාරණ විදියට ගහනවා බලිනවා. නැත්නම් අපිට හෙන ගෙඩියක් වදින මොන දෙයක් වුණත් ඔය එකක්වත් මේ කවුරුත් කරන දෙයක් නෙමෙයි අපි විසින් කරන ලද දෙයක්. මේ ජීවිතය හැදිලා තියෙන ලෝකය හැදිලා තියෙන මේ කර්ම ක්‍රියාත්මක වීමකට පමණයි. බුදුම යන්ත්‍රයක් මේක. පුදුමාකාර විදියට කර්ම ක්‍රියාත්මක කරනවා. ඒකෙන් හැබැයි අදහසක් ගන්න නරකයි මේ වෙන සේරම කර්මයට හේතු කරන්න පුළුවන් වූ නියතවත නියතවාදීකුත් නැහැ. බොහෝ හේතු නිසායි බොහෝ ඵල පහළ වෙන්නේ. ආන්නේ තෙන ගියාට පස්සේ හම්බෙන සාන්තිය. ඒ කියන්නේ අපි මේ ඇති කරන යන මේ අසහනය සම්පූර්ණ මායාවක් බව සම්පූර්ණයෙන්ම විපල්ලාශයක් බවත් දැන් අපි මේ යමක් විඳිනවා නම් ඒ විඳින්නේ හේතු සහිත බවත් ඒ විඳින වේලාවේදී අලුතෙන් කර්ම රස නොකිරීම තමයි යෝගාවචරය කියන්නේ බවත් තේරුම් ගතට පස්සේ මේ පැමිණි සෑම දුකක්ම පැනිරහ වෙන්න පටන් ගන්නවා. මහා කරා දැන් පැමිණෙනවා මේ දුක මතින් අනේ මගේ හිතට චේතනා පහළ නොවේවා. මම ප්‍රතික්‍රියා නොකරම්වා. අලුතෙන් කර්ම රැස් නොකරේවා කියලා දෙලිද්ද පැමිණෙන දේ මේ මුල මේ මැද මේ අග වශයෙන් පහළ වෙති බලන්න ඉන්න පුළුවන් ශක්තියක් එන්න නම් අන්නර කියන විදිහේ සාංශුසික විදිහට හැම දෙයකම හේතුඵල දකින්නකන් ලොකු ඉවසිල්ලකින් කටයුතු කරන්න. එතෙන් ගියාට පස්සේ තමයි මේ පුද්ගලයාට ඉස්ලාම් වතාවට සම්මර්ෂණයක් ඒ කියන්නේ දෙයක් පරිේශනාත්මකව විද්‍යානුකූලව එන ඕනම අරමුණක් දිහා බලලා මේ සෑම දෙයක් තුළ මේ වෙලාවට පෙනුන නැතත් පේනකම් බලාගෙන ඉන්න පුළුවන් මේ මතුවෙන දේවල් නැති වෙනවාමයි. මතුවෙන තාකල් මතුවෙන සංස්කාරමයි නැති වෙන තාකල් නැති වෙන සංස්කාරමයි මේක හොඳට පැහැදුනාට පස්සේ තමයි ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අතන කොණ්ඩඤ්ඤ ස්වාමීන් යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ තමයි පළවෙනි සැරේට ඒ ධර්ම චක්කප්පවත්තන සූත්‍රය අහලා සත්‍ය අවබෝධ වුණේ. ඒසොර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා ඉතල සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගිහි කාලේ අසජි ස්වාමීන් වහන්සේ දැක්කට පස්සේ උන්වහන්සේ කිව්වේ "යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ" යමක් හේතු ධර්ම වලින් පැන නැග්ගා නම් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ හේතුව කියන. ওই ටික කියනකොටම සෝවන් වුණානේ. ඊටසේ ගාථාව කටපාඩම් කරන්න කියලා තමන්ගේ යාළුවාට කියනකොට තේ සංචයෝ නීරෝධෝ එවං වාදී මහා සමනෝ කියනකොට සාන්තුෂ්ඨික ඵල. සෝවන් වුණා. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා ඒ අත්ෝ ගාව පුදුමාකාර මේ පාරමිතා ධර්ම සම්පූර්ණ වෙලා මෙන්න මේකට ලෑස්තියක් තිබිලාලා තියෙනවා. මේ ජීවිතේ නිවන් දකින්න බැරිය. එහෙම නැත්නම් අපිට මේ දෙයියන්ගේ ආශිර්වාද අවශ්‍යය. නැත්නම් පාරමිතා පිරලා නැති, ති හේතුක සම්පatti නැති අන්නම් මනම් කියන මේ මේ පෞරුෂත්ව නිෂේධන ගති. මේ නැති බැරි සංඥාවල් නැතුව ඇති වෙන්න විඳලා තියෙනවා. ආනේ වෙන වෙලාවට මේ සාන්දෘශික ධර්ම වැටෙනකොට ඒක නිසං අර ග්‍රීස්මයට වට වැසබින්ජු වගේ පුදුමාකාර සාන්තියක් එනවා. ඉතින් මේව ප්‍රත්‍යুৎපන්න ධර්ම. නමුත් මේ ප්‍රත්‍යুৎපන්න භාවයට යන්න නම් දාණයෙන් පටන් ගන්න. දානේ සාන්දෘෂ්ටිකත්වය බොහෝම ඈතයි. ඒ කියන්නේ මේ චක්‍රය මේ වේව් එක ලො ง වේව් එක යන්නේ. ඊට පස්සේ සීලයට සමාධියට යනකොට මීඩියම් වේව් වලට වැඩෙනවා. ප්‍රඥාවට යනකොට ෂෝට් වේව් වලට වැඩෙනවා. හොඳටම සම්බන්ධතාවය තේරෙන පටන් අර ගන්නවා. ඉස්සල්ලාම මේ සම්මස්න ඥානෙට යනකොට උනත් මේ කිසිම දෙයක් Taman ඉදිරියට ඉදිරියපත් වෙච්ච කිසිම දෙයක් ඒ මුණත වටිනාකමට බාර ගන්න යන්නේ ඒක තියා නැවතත් බලන අපි වෙන විදිහකට සාමාන්‍ය බණේ කියන තාලට කියනවනම් අස්තුලෝක ධර්මයේ කම්පා වෙන්න යන්නේ සැපක් දුකක් ලාභයක් පාඩුවක් යසක් අයසක් ආදි වශයෙන් මේ සෑම දෙයක්ම ආවම මේක ටිකක් වෙලා දරන්න පුළුවන් ගතියක් ඒක පාරට පැනලා කිපෙන්නේ නැති ගතියක් එන්න පටන් අරගන්නේ සමතයෙන්ම නම් නෙවෙයි සමතෙන් ආවට ඒක yaadෙන්නෙත් නැහැ අඩු ගානේ එක්ක පෙර සංසාරේ කරලා හෝ එහෙම නැත්නම් මේ චින්තාමේ වශයෙන් හෝ අපිට මේ සම්මස්සනයක් වෙලා තියෙනවා. මේ සම්මස්සනයට උඟාක් වෙලාවට මේ ඇත්ත තුල තියෙනවා. කියන පෙර කරලාද මේ පාරමිතා කුසල් තියෙනවා. නමුත් මේක යෙදෙව්වේ නැත්තම් මේක උරගාලා බැලුවේ නැත්තම් අපිට මේක සාන්දෘෂ්ටික වෙන්නේ නැහැ. ඒ ಗುಣ තිබුණට අපේ උරුමෙට සින්න වෙන්නේ නැහැ. බුද්ධියට සින්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒව උත්සාහ කරලා බලන්න නම් අපි දානයක් දෙන කෙනා දාන සීල දෙකම කරලා බලන්න. දාන සීල දෙකම කරන එක නා දාන සීල භාවනා සමතවතින් කරනවා. එහෙම කරන එක නා එහෙම නැත්නම් ධම්ම විපස්සනා දෙකම කරනවා. අන්න ඒව කරගෙන කරගෙන යනකොට මේ සාන්දෘෂ්ටිකත්වයේ වහා ඇති කරලා දෙන ගතිය එnte ente වැඩිවීම තමයි ඒ විපස්සනා ඥාන වැඩි වෙනකොට වැඩි වෙනකොට කියන්නේ අපි කියනවා උග්‍ර විපස්සනා කියලා. විපස්සනා චිත්ත විදිහට යනකොට යනකොට වෙන කෙනෙකුට කියා ගන්න බැරි තරම්. මෙන්න මෙහෙම නිදර්ශනයක් කියන්න පුළුවන් භාවනා හොඳට තේරෙන කෙනෙකුට මේක මේ සාන්දෘෂ්ටික භාවය වැටෙන හැටි අපි හිතමු අපි යම් ප්‍රමාණයකට සතිය ගැන අහලා සත්‍යමත් වෙලා සාමාන්‍ය ආනාපානික විනාඩි 15ක් 20ක් හිත තියාගෙන ඉන්න පුළුවන්. එතකොට හොඳ හිත කය තැම්පත් වෙන ගතිය, හිත තැම්පත් වෙන ගතිය, ආනාපානෙ තැම්පත් වෙන හැටි තේරුම් ගත්ත කෙනෙක් කියලා. ඉතින් මේ පුද්ගලයා නිචිපතා භාවනා කර කර ඉන්නකොට ඒ පුද්ගලයා අත්දකින්න වෙලාවක ඉඳපු ගමන් එක්ක නිින්දකට වගේ වැටෙනවා. මොකද උනේ කියලා හිතා ගන්න බෑ. ඉතින් හැමදාම නැගිටින පශ්චාත්තාප වෙලා මෙන්න මේ කාලේ භාවනා හොඳ තැනකට ගියාට පස්සේ මට කියා ගන්න බැරි, මට හිතා ගන්න බැරි තැනකට යනවා. එතන සතිය තිබුණ බවක් පේන්නේ නැහැ. නැගිටිනකොට ඒක පාට පශ්චාත්තාවයක් වෙනවා නිින්ද වැටුණාද එහෙම නැත්නම් මේ ක්ලාන්ත වෙලා හිටියද මොකක්වත් කියාගන්න බැරි තත්වයක ඉතින් ඒසකොට පශ්චාත්තාපයමයි සාමාන්‍ය පෙර මේ ප්‍රශ්න මුණ දීපු නැති ගුරුවරයෙක්ගෙන් බනහලා නැති එහෙම නැත්නම් මේ හොඳ විචක්ෂණ බුද්ධියක් නැති කෙනාට වෙන්නේ මේකම තමයි නමුත් හොඳට බණේ උගන්වනවා මේ සතිය වඩාන වඩාන යනකොට වේලාවකට සතියට තේරෙනවා අසතියෙන් ඉන්න තැන. ඉතින් එතෙන්ද එනකොට සතිය නැති වුණයි කියලා පශ්චාත්තාප වෙනවා වෙනුවට දැන් අඩු ගානේ මට මේ වැටෙන්නේ සතියට වැටෙනවා මම සතියෙන් නොහිටපු තැනක් නේද කියලා. වැටෙන පටන් අරගත්තොත් යම් කිසි විදිහක සියුම් ප්‍රමෝදමත් සත්‍ය සතුටක් එන්න ඉඩ තියෙනවා. මේ ධර්මයේ මෙතෙන් අඳුර ගන්න බැරි කාරණයක් නේද මේ උනේ කියලා. ඒක මේමයි කියන්නේ එතකොට සතිය නැති වුණයි කියලා පශ්චාත්තාප වෙන ගතියක් තියෙනවනේ ඒකට අයෝනිසෝමනසිකාරය කියලා කියනවා. සතිය නැති වෙච්ච බව සතියට අහු වුණාට පස්සේ ඒකට ධම්මවිචේ සම්පොච්චංගේ යොදලා ඒක හරි පැත්තට බැලුවොත් ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. ඒ යෝනිසෝමනසිකාරය කවදා හෝ සතියෙන් නැති බව දැනගන්න චිත්තක්ෂණයම කල් නොයවාම සතුට ලබා ඒක තර්ක කර කර ඉන්න දෙයක් නෑ. කවදා හෝ මේ බණ අහලා ආයශරයක් වෙන්නේ ඒ සිද්ධිය වෙනකොටම ආ මේක වෙන්නේ නැති ඔය සතිය නැති වුණ බව සතියට අහු වෙනවා කියන කියලා දැනගන්නකොටම ඒ පුද්ගලයාට ඒ භාවනා කරන කෙනාට වහාම වැටෙන්න පටන් ගන්නවා මෙතුආකල් මම මේක නරකක් වැරදිල්ලක් අයෝනිසෝ මනසිකාරයක් කියතුනේ පශ්චාත්තාපෙන් කෙලවරු නමුත් මේවා ධර්මතා සතිය උනත් අනාත්මයි නමුත් සතිය නැති බව දැනගන්නයි බුදුහාමුදුර අපිට දීලා තියෙන උපදේශය නිසා සතිය නැති වෙන්න බව දැනගන්න සතිය නැති වෙන්න ඕනේ. එතකොට උණු පිට අස්මනා පිට ඒක දකිනවා මිස සතිය නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්න හොඳ නෑ කියන කාරණාවයි මට මේ සිද්ධ වුණේ කිව්වහම අර මෙතුවාකල් වැරදිච්ච පෙරදිච්ච දේ තුලින් උතුමාකාර ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක කොහොමද තව කෙනෙකුට කියලා දෙන්නේ? එයා සතිය වඩලත් නෑ මේ අත්දැකීම ලැබලත් නෑ මෙතෙන් යන්නෙත් නෑ කවදාකවත් ඒක ඒකට ඒ මනුස්සර ග්‍රීක භාෂාවක්. මොනවද මේ කියන්නේ කියලා ඒක. නැත්නම් එතන ගිය කෙනාට සාන්දෘෂ්ටිකවම තේරෙන්න පටන් ගන්නවා. මේ අත්දැකීම් රාශියක් වෙලා, වැරදි රාශියක් වෙලයි අපි කවදා හෝ ඒ වලින් ගොඩේ. ඒ කවුරු හරි ඉඳගෙන මේකට අත දෙන්න ඒක බොහෝම අමාරුයි කියනවා ස්වයම්බූ ඥානයකින් මේ ඥානෙ පහළ වෙන්නේ. අනිවාර්යෙන් පරතෝഘോഷ අවශ්‍යයි කියලා කියනවා. ඉතින් පරතෝഘോഷ තිබුණත් මෙතෙන්ට සම්දිස්ථානටපත් වෙලා හරියට ධර්මයේ දැක ගන්න බැරි වුණොත් හම්බ වෙන්නේ නැහැ මේ ලාභය ලබන්න. අන්නේ ආපු දවසේ ඉතන ධර්මයේ සාන්දෘෂ්ටිකත්වය නිවනෙම විතරක් නෙවෙයි ඊට මේ පිට තියෙන විපස්සනා ඥානවලක් තියෙනවා. දානෙට වැඩිය වැඩි සීලේ, සීලයට වැඩිය සමතේ, සමතට වැඩිය විපස්සනා විපස්සනා ඥාන වර්ධනය වෙන්න වෙන්න වෙන්න ඒ ඉලෙක්ට්‍රික් ගතිය. වහාම ප්‍රතිඵල දෙන ගතිය එනකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ ධර්ම සජීවී වෙන්නේ අපි ධර්මයේ ජීවේ දෙනකොට. පණේපා කියලා ධර්මයේ රැගෙන යනකොට ධර්මයේ අපිට ඒ වාගේ සජීවී පණක් දෙනවා. එතකොට කිය හැකි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඉතින් ඒක කවදාහකවත් මේ භාවනා නොකරන කෙනාට මොනම තාලෙකින්වත් සුතමේ මට්ටමටවත් කියලා දෙන්න අමාරුයි. චින්තාමේ මට්ටම භාවනා මට්ටම පැත්තකදී. අන්න ඒ විදිහට අපි යම් ආකාරයකට රකින්නවා නම් ඒ බුරුම් බාධාවෙන් ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ ඔබ සීල ධර්මයේ රකින්නවා නම් උඹට සීල ආරක්ෂාව ලැබෙනවා. සීල මට්ටමේ ආරක්ෂාවක් ලැබෙනවා. උඹ සමාධි ධර්මයේ රකින්නවා නම් උඹට සමාධි මට්ටමේ ආරක්ෂාවක් ලැබෙනවා. උඹ විපස්සනා ධර්ම රකින්නවා නම් උඹට විපස්සනා ආරක්ෂාවක් ලැබෙනවා. කවදාකවත් සීලය ආරක්ෂා කරාට සමාධි උඹ සීලය ආරක්ෂා කරනකොට සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ. ධර්මයේ එහෙම කිසිසේත්ම වයර් මාරු වෙච්ච ගතියක් නැහැ. එක හරියටම ගහන්න දෙන්න. සීලය රැකනවා වගේම තමයි දාන සීල සීලය සමාධිය දෙකම කරොත් ඒකට අදාළ හරියට එකට එක ප්‍රතිඵල ලැබෙනවා මිසක විපස්සනා නිසන්ද කප්පට ලැබෙන්නේ ඒක සඳහා වෙනම විපස්සනා ශික්ෂාව කියලා. කියන්නේ සීල ශික්ෂාවට සීල ආරක්ෂාවට ගැලපෙන ධර්මානුසංසයක් ලැබෙනවා. ඒ ආකාරයේ ආරක්ෂාවක් ලැබෙනවා. සීල දාන සීල සමාධි දෙක කරනවා නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා දෙක ඊට අදාළ ආරක්ෂාවක් ලැබෙනවා. යම් වෙලාවක සීල සමාධි ප්‍රඥා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා රකින්නවනම් ඒ තුනම ලැබෙන්න පටන් ගන්නවා. අනේ එතකොට ඒ පුද්ගලයාට ධර්මයේ පිළිබඳව ලොකු අධිකාරී ශක්තියක් හම්බ වෙනවා. ඒ වගේම ධර්මයේ වෙන ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒ තුල ධර්මයේ සජීවී බවක් ඇති වෙනවා. ඇත්තට මේ මනුස්සයා ධර්මයට පණ දෙනවා වෙනවා. ඉතින් එතකොට ඕන්න පේන්න පටන් අර ගන්නවා දරුවචනාංශ කියන්නේ කවුද කියලා. දන් දෙන කෙනා සරුවචනාසේ නොදකින්නව නෙවෙයි. ඒ දකින්නේ දාන මට්ටමේ සාන්දෘෂ්ටිකත්වයේ. දාන සීල දෙකම කරන කෙනා සරුවචනාසේ දකින්නේ ඊට වැඩිය සාන්දෘෂ්ටිකත්වයේ. සමාධි භාවනා කරන එක නයි ඊටත් වැඩිය. විපස්සනා ඉහළට යන්න යන්න යන්න ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී කියන වගේම යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එතකොට පේන්න පටන් ගන්නවා මේ සරුවච්චන් වහන්සේ කියන මේ මහා පුරුෂයා. දැන් අවුරුදු 2500 52කුත් දැන් නම් මං හිතන්නේ මාස 6කුත් දිනයක් ගත වෙලා තියෙනවා. එදා පිරුණම් පෑවට ධර්මයේ නම් කිසිසේත්ම අණ්ඩක්වත් කැඩිලා නැහැ. ඔක්කොම තියෙනවා. හැබැයි ඒක මේ ගොඩ ඉඳගෙන පීනන්න බෑ. ගොඩ ඉඳලා නැව පෙරලන්න බෑ. ඒකට වතුරට බහින්න ඕන. වතුරට බැස්සත් මොකද අර ගොඩ බිමේ ඉඳලා තඹි ගන්නවත් බෑ. ටික ටික ටික ටික ගැඹුරට යනකොට තමයි තේරෙන පටන් ගන්නවා මැදට ගියාට පස්සේ වීර්ය නොකර ඉන්නත් බෑ. අනිවාර්යයෙන්ම ඒකට එන්ගේජ් වෙන්න පටන් ගන්නවා. හැබැයි ලොකු සතුටක් ඇති වෙනවා. වැරදිලා හරි අපි වැටලා තියෙන්නේ අපේම වැඩේටනේ සාන්දෘෂ්ටික වැඩකටනේ. ඒක නිසා දැන් ඉතින් මේ ගොඩක් නෑ. ඒකොටම කියලා යන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි අපිට මේ <coughs> සාන්දෘෂ්ටිකව මෙතුආකල් වෙච්ච මේ සෑම ඵලයක්ම පෙන්සලෙන් ලියලා ඉරේසර් කැලෙන් මකනවා වගේ ආපහු හැරෙන්න පුළුවන්. නමුත් මාර්ග ඥානයක් ඇති වුණාට පස්සේ ඒ පළවෙනි මාර්ග ඥානෙ වගේ කවදාකවත් ආපසු නොවන විදියට ආයත් මේකේ ආත්මයක් තියෙනවා කියන තක්කාය දිට්ඨියක් මතු වෙන්න බැරි මට්ටමට ඒක කඩලා බෙදලා. යෝග විචිකිච්ඡාව සැකයක් මේ ධර්මයේ කියලා කියන්නේ සැකමුසුව part time job එකකට කරන එකක් නෙවෙයි full time කරන්න වෙනවා කියලා හිතෙනවා. ඒ වගේම තමයි සක්කාය දිට්ඨිය කියලා මේ සිල් රැකලා මම සිල්වන්තයි කියලා සක්කාය දිට්ඨියක් ඇති කරගන්න මාන්නයක් ඇති කරගන්න දුෂ්ටයක් ඇති කරගන්න දෙයක් නෙමෙයි සීලය අනිවාර්යම සමාධිය පිණිසයි සීල පරිභාවිතෝ භික්ඛවේ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතා භික්ඛවේ පඤ්ඤා මහප්පලා හෝනි මහානිසංසා පඤ්ඤා පරිභාවිතා භික්ඛවේ විමුක්ති විමුක්ති ඥාන දර්ශනාය පටිසංවත්තති කියලා කවදාකවත් සීලය කියලා කියන්නේ නතර වෙන්න පුළුවන් තරක් ඒ කටුකුරුන්ද ඥානන්ද සෝන්සි කියන්නේ අපි සමහර වෙලාවට දකින්න ඔය කෝච්චි කෝච්චි පෙට්ටිය හදලා තියෙන ගමන් කරන්න. ඒ කෝච්චි පෙට්ටි පාරෙන් අයිනින් තියාගෙන ස්ටේෂන් කරලා තියනවාද කියලා තියෙනවා. ඊට පස්සේ යන කට්ටියට ටිකට් දී තිනවා. එතකොට ගමනක් නැහැ අනික් කට්ටියට ටිකට් දෙන්න පටන් ගන්නවා. නමුත් කම්පාර්ට්මන්ට් හදලා තියෙන නතර කරලා ස්ටේෂන් කරන්න නෙවෙයි දුවන්නයි. ඒ වගේ සීලේ නම්බු කරන හිටන්න පටන් අරගත්තොත් අන්නර වේල් පාරේ තියෙන කෝච්චි පෙට්ටිය පාරයිනේ තියාන අනික් කට්ටියට මේ සිල් දෙන්නයි ටිකට් දෙන්නයි පටන් ගන්නවා වගේ වැඩක්. මේ ශාසනයේ කතාවකත් එහෙම එක තැනකට ඇහිලක් නැහැ. සාන්දෘෂ්ටික ඵල තියෙන ශාසනයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් තිබුණට සීල අනිවාර්යම තුඩු දී යුතුමයි සජීවී ශාසනයක සමාධියට. සමාධි අනිවාර්යම තුඩු දී යුතුමයි ප්‍රඥාවට. ඒකවල තමයි විමුක්ති විමුක්ති ඥාන දර්ශන හම් වෙන්නේ. අනේ එදාට තේරෙනවා අනේ මොන්න තරම් මොන්න තරම් ක්‍රමයකට මේ අවුරුදු 2500 තුල මේකට පිටිස අපකප වෙලා ගේන්න ඇත්ත අපිට මෙච්චර සජීවී ශාසනයක් දකින්න. ඒවලේ මස්නේ, දාඩියනේ. ඉතින් අපිට දැන් තියෙන යුග මේවරක්. මෙච්චර වටිනා සජීවී ධර්මයක් හම්බුනාට පස්සේ අපි මේ ලෝකයට කියන නිදාසට කරුණු කිය කියා පස බහනවාද, පත ගහනවාද? එහෙම නැත්නම් අපිට මේ හම්බෙච්ච අවස්ථාවේ සීලය අධි සීලයක් බවටපත් කරන, චිත්ත අධි චිත්තයක් බවටපත් කරන ප්‍රඥා අධිප්‍රඥා බවට පත් කරගෙන මේ සටන් බිබේ මැරෙනවා. තවත් සඳහන් කර දෙනවා මේ බය අදුකමට හිටගෙන ජීවත් වෙනවට වැඩිය හොඳයි සටන් බිබේ මරණය කියලා. පස්සේ තමයි ඔක JVP එකට ගත්තේ. ඔක ඕන තරම් පොතේ ලියවිලා තියෙනවා සටන් බිබේ මරණය හොඳයි කියලා. ඒක නිසා මේ බුද්ධ පුත්‍රය කිව්වහම බුද්ධ දොහිත්‍රකාවක් කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ අඳාංගතන 1000ක් මිනිස්සු ඉන්නවට වැඩිය හොඳයි මිනිස්සු උඹ උබ්බ දිනාගනින් කියලා. සංග්‍රාමයේ 1000ක් දිනනට වැඩිය හොඳයි ඔබ දිනාගන්නේ කියලා. අපි මේ කරන සෑම වැඩකම තියෙන්නේ බාහිරාවර්ති ගතිය. අපි හිතන්නේ අපේ සැප තියෙන්නේ අධ්‍යාපනයේ ලස්සනේ සල්ලි වල මේ සම්පත් වල කියලා. අපි කවදාකවත් ඇත්ත මේ සැප මිදින එකා මොකාද කියලාවත් දන්නේ නැහැ. මමයා කවුද කියලාවත් දන්නේ නැහැ. ඒක දැනගන්නම් මේ සීලයෙන් කරලා බෑ. සීලෙට වැඩි සමාධිය ඕනේ. සමාධියට ප්‍රඥාවට ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ හිත හදා ගන්නවා විතරයි. වෙන සැපක් නැහැ. ඒ නිසා එක්කෙනෙක් Taman දිනා ගත්තොත් 1000ක් පිට දිනනට වඩා හොඳයි. ඒ නිසා ඒ සටනේ මරණය හොඳයි. ඒ සටනේ ලැබෙන මරණය හොඳයි. අන්න ඒ විදිය නිකන් මේ පුතුමාකාර අර සටන් බිමට ගිහලා ලේ දැක්කට පස්සේ ඒ කස කැවිලා ඉන්නේ එක්කෝතෝ එක්ක මම කියන මට්ටමට එන්න වගේ මේ වැඩේට බැස්සට පස්සේ බුද්ධම ශක්තියක් පුතුමාකාර ශක්තියක් එන්න පටන් ගන්න මේ කාගවත් බිස්නස් එකක් නෙමෙයි බුද්ධ ආගම කියන්නේ විශේෂයෙන් බුද්ධ ධර්මයේ කියලා කියන එක මගේ වැඩක්. දැන් මට ගේනකම් මේ බැටන් එක රේස් එක වගේ මට ගෙනත් දීලා තියෙනවා. දැන් මම මේක බිම වට ගත්තොත්. එහෙම නැත්නම් මේ පොඩ්ඩක් ගිහලා මම টয়ලට් එකට ගිහලා එනකම් කියලා පොඩ්ඩක් පමා වුණොත් රේස් එකේදී නම් හම්බ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ ගෙනා තියපු ලීඩ් එක ගෙනියන්න ඕන. ඒ නිසා මේ අර මුල් මුල් ටිකේදී මම අර මතක් කරපු විදිහට 1500ක් විතර බොහොම සජීවීව ස්වර්ණමය යුගයක පැවතිච්ච මේ ලංකා බුද්ධ ශාසනය පුදුමාකාර විදිහට කාලකන්නිතාට නැතිලා තියෙනවා. ඊට පස්සේ දැන් ආයෙත් ඉස උසන වෙලාවක් ඇවිල්ලා තියෙන්නේ. මට හිතෙන්නේ අපි මේකටම ආපු පිරිසක් කියලා. මට හිතෙන්නේ අපි මේ පස්මහ බැලුම් බලලා මේකට ආවයි කියලා. ආන්නේම කටයුතු කරනකොට තේනවා මේ ජීවිතේ ආයෙත් බෑ chance එකක් ගන්න. උපරිමය යොදවන්න නම් මේ සාන්දෘෂ්ටිකත්වය කියන්නේ මෙලොව වශයෙන් Tamanට පරීක්ෂා කරන්න පුළුවන් බව අනිවාර්ය ලක්ෂණයක් වෙනවා. ඒ වගේම තමයි ඒක ගුණයක් තියුණාට සාසනේ Taman තුنين ඒක සාක්ෂාත් කරගන්න යම් යම් කැපකිරීම කරන්න නැතුව බෑ. ඒ සඳහා අපි කය සංවර කිරීම, වචනය සංවර කිරීම, හිත සංවර කිරීම ආදී කරගෙන කරගෙන යනකොට යොදන යොදන ඒ කියන්නේ අපි ඒක කැම්ම ගැම්ම ගන්න ගන්න කස කැවෙන්න කැවෙන්න එnde ende ende ende ende මේ සාන්දෘෂ්ටිකත්වය තේරෙන්න පටන් ගන්නවා. ඒක ආවට පස්සේ ඒ කියන්නේ මෙහෙම පිළිසකුණක් කමන්නේ නැහැ. එක්කෙනෙකුට ආවොත් ඕක බෝවෙන් ලෙඩක් බවටපත් වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ ඒ ශාසනීය ගතිය. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන ඔක්කොම සමග වෙලා එකෙක් හරි කමන්නේ නැගිටව ගත්තොත් ඊට පස්සේ ඒක දිගින් දිගට දිගින් දිගට දිගට යන ගතියක් තියෙනවා. අන්න ඒ ගතිය ඇති වුණොත් ඒ පිරිසටම මේ ජීවිතේ විතරක් නෙමෙයි දරු પરම්පරාව පිටින් පුදුමාකාර මේ පෙරමුණක් එන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට යම් වෙලාවක සමාධි භාවනා කරන ටිකිටකර සමාධියක් ආවොත් අපි කල්පනා කරගන්න ඕනේ මේ ශාසනික වෙනුවෙන් යුග මෙහෙවරකට මාව තේරිලාද දන්නේ. ඉතින් ඒක නිසා අපි සෑම දෙයක්ම ඊට පස්සේ ඒකටම යොදවලා උපරිමය ශාසනය වෙනුවෙන් කරනවා ඇර එන නිදහසට කරනෝ කික පස්සට දාන්න එපා. ඒ නිසා භාවනා ටිකක් හරි හරිය කෙනාට කිසිම නිදහසක් නැහැ. කිසිම නිදහස කරන්න තියලා වැඩක් නැහැ. මොකද අනික් මිනිස්සු එච්චරවත් කරපු නැති කට්ට ඕගොල්ලන්ට බණ කියලා වැඩක් නැහැ. උනන්දු වෙච්ච කෙනා දැනගන්න ඕනේ මට මේ ටිකවත් කරගන්න පුළුවන් උනේ මේ මෙසේ ගුණයක් නිසා නෙවෙයි ආය කාටවත් නිදහසට කරනු කියමනක් මට අවශ්‍යතාවය නැහැ. උපරිමේ කරන එකයි තියෙන්නේ කියලා ගියාට පස්සේ පුදුමාකාර විදිහේ සජීවීකම එන්න පටන් අරගන්න. ඉතින් ඒක නිසා මම හිතන්නේ මෙවැනි පිරිස් ගත්තාම සෑහෙන දුරට අන්න ඒ වගේ ඒ පාරමිතා පිරිච්ච ඒ කියන්නේ මේ එළඹිච්ච අපි කියනවා දුඹුක් වෙච්ච කියලා. එහෙම නැත්නම් මේ විලිකුන් වෙච්ච ගෙඩි හරියට තියෙනවා. ලංකාවට ආපු ඒ ප්‍රධාන පෙළේ බුරුම ස්වාමීන් වහන්සේලා කියපු දෙයක් තමයි ලාංකික සමාජයේ හරියට පාරමිතා පිළිච්ච කට්ටිය ඉන්නවා කිය. ඒක බණින්න වටින්නේ නැහැ. නැත්නම් උනන්දු කරවන්න වටේ. ඔය බැන්න කියලා තරහ වෙන්නේ නැහැ. ඉතින් දන්නවනේ මේ මට තරහ වෙන්න දෙයක් නැහැ කියලා මයි වැඩේ නම් මම බයින. බණ කියලා බණින. ඉතින් ඒක නිසා හිතා ගන්න තියෙන්නේ මේක මේ මේ අස්සන්න ලෙලන තරම් වටින සරු පොලොක්. නෑ අසනෝ මේකේ බීජ දාන්න තරම්. හොඳ සරු පොලොක් ඒ හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ අපිට මේ ඇවිල්ලා තියෙන යුග මෙහෙවර අනිවාර්යයෙන්ම මේක ඉස්සරහට කරලා මිසක පැසට ගන්න නෑ කියන්නේ මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණය හැම වචනයකම දැක ගන්න. හැම ගාථාපදයකම දකින්න. හැම සූත්‍රයකම දකින්න. එතකොට බුදුරජාණන් වහන්සේට ඉලෙක්ට්‍රික් තාලා බුදුරස් කරකවන්න ඕනේ නෑ. ඉබේම කරස් වීදෙන්න පටන් ගන්නවා. ඒ මොකද Taman තුළ බුදුහාමුදුරු වඩින ගතියක් එනවා. ඒ නිසා නිතරම මේ කය පිරිසුදු තියාගන්න. මේ වචනේ පිරිසුදු තියාගන්න, මනස පිරිසුදු තියාගන්න කොයි වෙලාවෙ මේකට බුදුන් වඩිය දන්නේ. ඒ තරම්ම මේක පූජනීය කෝවිලක් වාගේ, පල්චලක් වාගේ, පල්ලියක් වාගේ කරන. සුඛභෝගීත්ව නෙවෙයි. පිරිසුදු තියාගන්න. තියාන අනන්ත අප්‍රමාණ යුතුයකම් ඉෂ්ට කරන්න වෙනවා. ඒක කිසි දෙයක් හිත නරක කරගන්න එපා. ඒ යුතුයකම් ඒ වෙලාවට බොහොම සතුටින් ඉෂ්ට කරලා ප්‍රාර්ථනා කරන්න අනේ මගේ වැඩ ටික කරගන්න මට විවේකී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යම්ම තැනක අපිට ධර්ම කොටාසකට සම්බන්ධ වෙන්න වෙනවනම් බණක් ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් සූත්‍රයක් කියන වෙලාව ඒකේ සාන්දෘෂ්ටික ගුණය බලන්න පටන් අරගත්ත පස්සේ අසරණ වෙන්නේ කදාකත් අසරණකමක් තේරෙන්නේ පුදුමාකාර සසරණකමක් ඒ වගේම සනාත ගතියක් තේරෙන්න පටන් අරගන්නවා ඒක තමයි මම දකින්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන ගුණය ඉතින් මේ ධර්ම දේශනාව සඳහා මම මෙතනින් කාලය ගැනීම පිටින් නතර කරනවා සියලු දිනාටම තම තම මේ කරගෙන ගිය දැනටත් ළඟා වෙලා තියෙන තත්ත්වෙදී සාන්දෘෂ්ටි ගුණය කොච්චර වැඩ කරලා තියෙනවද කියලා පොඩ්ඩක් දැක ගන්න පුළුවන් ඒ හැ පහළ වේවා. මතර කරන්න තියෙන ඊටු වැඩ ටිකේදී සාන්දෘෂ්ටිකව කිරීමෙන් අපි මේ සමග එකට යන අනික් පිළිසිට අවශ්‍ය කරන්නා වූ ඒ ආදර්ශය පිහිටුවාගෙන අපි ධර්මයෙන් සැනසීලා අපිට පුළුවන් ප්‍රමාණයට සාසන කරන්න පුළුවන් ශක්තිය කරන්න මේ සෑම දිනාටම එකසේ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි මම පැයකුත් විනාඩි 20ක් විතර කාලය අරන් තියෙනවා. ඒක නිසා ඉතුරු කාලයේදී මේ ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ තම තමන්ගේ භාවනා සම්බන්ධව හෝ එහෙම නැත්නම් සුදුසුයි කියලා හිතන මේ මාතෘකාවක් සම්බන්ධව සාකච්ඡා කිරීමට ධර්ම සාකච්ඡාව පිණිස අවස්ථාව තියෙනවා මම ආරාධනා කර තිනවා සුදුසු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ડિප්‍රෙෂන් එකට දුසිල්වත් ඉන්නවට වැඩිය සුසිල්වත් වීම අනිවාර්යයෙන්ම හේතු සාධක වෙනවා. නමුත් ඒ යම් කිසි විදියකට පෙර කරලද කර්ම ශක්තියක් තියෙනවනම් ඒ පුද්ගලයාට ඒ වෙලාවේ එනවයි කියන එක වළක්වා ගන්න අපිට මේ වෙලාවේ රකින්න සීලෙන් කරගන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් සිල්වන්ත වෙනවනම් එකක් වෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයා සීලය යන්නේ මට්ටම් තුනකට බයලජ්ජාව, සංවරය සහ සීලය කියලා. ඒ නිසා සීලේ කියන්නේ ඉස්සලා සංවරයෙන් ඕනේ ඊට ඉස්සලා බයලජ්ජාව ඇති වෙනවා. බයලජ්ජාව ආවනම් ඒ පුද්ගලට ඒත්තු ගන්නන්න පුළුවන්. මේ සන්දර්භය දන්නවනම් දැන් තියෙන ડિප්‍රෙෂන් එක. මෙන්න මේ ડિප්‍රෙෂන් එක ආවට පස්සේ ගන්න තීන්දුව Tamanට අනුන්ට අහිමි කරයි. ඒ නිසා මේ වෙලාවේදී මොනම තීන්දුවක්වත් ගන්න එපා. ගත්තොත් අලුතෙන් අකුසල කර්ම රැස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ડિප්‍රෙෂන් එක බාර ගන්න. ඒකට ලොකු පෞරුෂත්වයක් එන්න ඕනේ ડિප්‍රෙෂන් එක බාර ගන්න. නැත්නම් ඒකට ප්‍රතික්‍රියා කරන එක නෙවෙයි ඇයි මට කියන එකනේ අහන්නේ. යෝතියට වේදන කර්ම ශක්තියක් වෙන්න පුළුවන්. මොකද අපි හැම පැත්තෙම බැලුව බෑ. ඒ නිසා මේ වෙලාවේදී අපිට එකයි කරන්න පුළුවන් වෙන්නේ. වෙච්ච දේ හරි අලුතෙන් කර්ම රැස් නොවීම පිණිස. ඒක තමයි ඇත්තටම ඔය ડિප්‍රෙෂන් නැති කෙනෙකුට උනත් හරි වටිනා අභියෝගයක් ඒක. අපිට ඥාති ව්‍යසන එනවා, වස්තු ව්‍යසන එනවා, අපි බලාපොරොත්තු නොවිච්ච විදිහට මේක හොදාගෙන යන වෙලාවල් එනවනේ. එතකොට හිතෙනවා මොන පිස්සුද මේ බුද්ධ ආගම මොනවා කරත් මේ කතෝලික ආගමට යනවා නම් හොඳයි දෙයයන් ආන්දට හරි කීයකි. මේක මොනම දෙයක්වත් නැහැ කියලා දමල ගහලා යන්න හිතෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අලුතෙන් කර්ම රැස් කරනවා. අර කර්ම ගෙවෙන එක වෙනම එකක්. අලුතෙන් කර්ම රැස් වුණාට පස්සේ මේක අවුලෙන් අවුලටපත් වෙනවා. නිසා භාවනාදී උගන්වන්නේ එකයි. පින් කරන්න යන්න එපා. අවු නොකර හිටපන්. අපිට අපි කර කවුරුද අසාධාරණ විදිහට කවුරුට බයි. නැත්නම් අධාර්මික වැඩක් වෙනවා. ඉතින් කල්පනා කරන්න ඕනේ මේකට අත දැම්මොත් කුලප්පු හදවතකින් කලබලයකින් අපි ගන්නෙ යාදෙන තීන්දුවක් නෙවෙයි. හොඳම දේ තමයි මේ ආපු රැල්ල බහැලා යනකම් කියන්නේ අපිට අපි කියන දේ අහන මට්ටමට එනකම් කායික වාචසිකව කොමිට් වෙන්න එපා. කියන්නේ කර්ම රැස් කරන්න එපා. ඒකම ඒක තමයි මම හිතනවා විපස්සනාවේ තියෙන තුරුම්පු කාඩ් එක කියලා. ගේම් එක දිනන්න ඕනේ නම් උග්‍ර අවස්ථාවේදී ඔක්කොම බලපෑම් කරනවා. මේක මොකක් හරි කරමු මේක තක්කු මුක්කු කරබන මරුවා වාගේ ඇස් දෙකේ පේන්නේ නැති කෙක් වගේ, කන් ඇතෙන්නේ නැති කෙක් වගේ, මෝඩයෙක් වගේ, කොන්දපන් නැති කෙක් වගේ ඉන්නේ කියලා බුදුහාමුදුරු කියලා දෙනවා. ඒක බෑ ડિප්‍රෙෂන් එකේදී හරිම අමාරුයි මොකද හේතුව මේ බුද්ධියට ලොකු අර්ජ් එකක් එනවා. එක්කෝ සීදී විනාශ ගන්න නැත්නම් කටලියක නෙගටිව් පොසිටිව් යනවා. ඉතින් ඒ බුද්ධිලා සීලේ අදහනවා නම් එයාට හේතු ගන්නන්න පුළුවන්. ඔබ දැන් සීලේ රකින්නවනේ. ඒ ડિප්‍රෙෂන් එක තියෙනවනේ. ඒ නිසා හොඳම දෙයයි වෙන්න පුළුවන් අපිට හිතට හැකි අපේ හැටියට මේක පෙර කරලද කර්මයක්. ඉතින් ඒ නිසා හොඳම දේ මේ වෙලාවේදී ස්මාර්ට් වෙන්න එපා. කර්ම රැස් කරන්න එපා කිය. එහෙම එහෙම දැනට කකා ඉන්න තුන් හතර දෙනෙක් මම දන්නවා. ඒගොල්ලෝ දැනටත් ෆේස් කරගෙන ඉන්නවා. නමුත් පැහැදිලිවම කියනවා මම කොයි වෙලාවෙ සීදීන සාගන්නේ දන්නේ නැහැ. ඒක ඇත්ත දන්නවා. හැබැයි ඉතින් දන්නවා ඒ කියන්නේ සතෙක් මරුව අකුසල කර්මයේ සිද්ධ වෙනවා. ඒ නිසා කහගෙන ඉන්න එක හොඳයි. මොකද ඒකට කර්මයේ නිසින්ින්ද ගෙවෙනවනේ. ඒක දරන්න පුළුවන් නම් පුදුමාකාර සතුටක් ඇති වෙනවා මම කියන්නේ ඒ වගේ වෙලාවක දැන් අපිට අසාධාරණයක් වෙනවා බාහිර කියලා හිතත් නැත්නම් ડિප්‍රෙෂන් එක ඇවිල්ලා ඒක ඉවසීම ඒකට මේ ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් දස පාරමිතා වෙන හැටි එකින් එකට පෙන්ලා දෙන්න පුළුවන් ඒ වෙලාවේ දස පාරමිතාම පෙරෙන ලොකු දානයක් දෙන්න ඕන වැඩේ කරන්න ලොකු ජීවිතේ පරිත්‍යාගශීලීත්වයක් එන්න ඕන මේ සාමාන්‍ය දස දාන වස්තු නෙවෙයි වගේ දෙයක් දරන්න දානේ ඒකෙන් සීලය තමයි මේ කතා කරේ. දහලන් සීලච්චන එක්කමන් තද නික්මීමක් තියෙනවනේ මේ වෙලාවේදී දැන් දරුවෝ පිළිඳ වගකීම් රට විනය වගකීම් මොකක්වත් නැහැ ඇවිල්ලා ડિප්‍රෙෂන් එක නැත්තම් මේ පැනික් එක ගිහිලා ඒ වෙලාවේදී ලොකු ඉවසීමේ ශක්තිය ඒ වගේ හැම පාරමිතාවක්ම පිරෙනවා ඒ නිසා එවැනි චිත්තක්ෂණයක සතියෙන් ඉන්නවයි කියන්නේ අවදි හිතකින් ඉන්නවයි කියලා කියන්නේ මේ සික්සර් පිට සික්සර් වදින වෙලාවක් ක්‍රිකට් වල හැම බෝලෙටම සික්සර් ගගා යනවා වගේ පින් කරනවා වගේ නෙවෙයි ඒ වෙලාවක දරනවා කියන නිසා අපකරා පැමිණෙන සෑම අභාග්‍යයක්ම ව්‍යසනයක්ම කරදරයක්ම අපිට ලොකු පරීක්ෂාවක් විශේෂයෙන්ම මේ භාවනාවකට givisගත්ත කෙනෙකුට ලොකු පරීක්ෂාවක් මට පුළුවන් මේක දරන්න කියලා. එන්නේ නම් මේක මේ නාස්තික විදියට තමයි. ඒ නාස්තික වුණ මැදට යනකම් ඔලු උස්සගෙන හිටියොත් ඒක යන වෙලාවට එනවා සතුටක්. ඒක සාමාන්‍ය කියන්නේ අමානුෂික සතුටක් කියලා. මොකද අපි මෙතෙක් කල්ම අපිට උගන්වුවේ දෙමාපියෝයි ගුරුවරුයි හැමදාම නෝ ගැව්ව ගම බැන්නත් බැනපන් මම බලා ගන්නම් කියලා. දැන් මෙතෙන්ද කියන්නේ එමනේ මේ උඹ නිකන් මෝඩෙක් වගේ, බීරෙක් වගේ, අන්ධෙක් වගේ, මිනිහක් වගේ ඉඳලා බේරියා. ඒ වන බුදුහාමුදුරුවෝ කියනවා නිතරම. ඒකෝට තියෙනවා මේකට තදින් මාන්නේ හරස් වෙනවා. තදින්ම මේ මේ රාග ద్వේෂ හරස් වෙනවා. තියලාට ඒක ඔක්කොම නිකන් අඩු කැඩිච්ච කෙනෙක් වගේ ඉන්න නම් නෝන්ජලයක් වගේ ඉන්න නම් මේක ලේසි නෑ. ඒ නිසා ඇත්තට මේ භාවනා ජීවිතයේ අඛණ්ඩ ප්‍රගමණය සඳහා يعني ගත්ත මේ ගැම්ම බිම නොදා යන්න උන් ඔය ඔය ටික උගන්වනවායි කියන එක භාවනා ඉගෙනුවත් ඕක අමාරුයි. මම කියන්නේ මේ ඒකට මම කියන්නේ උත්තාන සම්පත්තිය නම් භාවනා ඉගැන්වීම මේක ආරක්ක සම්පදා. ලබාගත් ගුණ ජීවිතයේ රැක ගැනීම. මේක තමන් ගිය ඒ චරිත ගුණ චරිතේ මොනම හේතුවක් නිසාවත් වැටෙන්න දෙන්නේ නැහැ. අලුතෙන් උපද මිලියෝනේ නැහැ. මේක රැකගෙන යනවා කිව්වහම අපිට තේරෙන පටන් අර ගන්නවා මේක මිනිස්සෙක් වෙලා අරගෙන ආපු සීල සමාධි ප්‍රඥා වලින් අපි ಗುಣ පෝෂණයක් ඇතිව කිසි කෙනෙකුට ඔප්පු කරන්නවක්වත් ගහපා දීමකින්තරව මේක මම කොහොම හරි හරහා යන්න ඕන කියලා විශාල මේ කැපකිරීම උපේක්ෂා සම්පatti ගොඩක් දේවල් තියෙනුනේ කරන්න. ඒක ඉතින් සාමාන්‍යයෙන් කියනවනම් නායකත්වය කියන්නේ ඔතන. ඕනම සමිතියක සමාජගතේ නායකත්වය ඕක නැත්තම් ඉතින් ඒ සමාජය හොදලා ගන්න දෙයක් නැහැ. ඒ සමාජයේ මේ සමාජයේ සම්පූර්ණ අනා ගන්නවා. නායකත්වය තුළ මේක තියෙනවා නම් මොනවා කරන්නේ කොයි දේ ආවත් පාසියට හරව ගන්න පුළුවන්. කොයි ව්‍යසනයක් දුකක් ආවත් පාසියට හරව ගන්න පුළුවන්. එහෙම නායකත්වයක් නායකත්වයක් යතින් එක සැපක්. හරි අමාරුයි මේක. ඒක ඇත්තටම නොකරම බැරි නම් කරන්න වෙනවා ඇති. මට ඒක ගැන හරියටම කියන්න බෑ. මේ කියන්නේ සයිකෝതെරපි ගැන කතා කරනවා නම් වෙස්ටර්න් සයිකොලොජි තියෙන්නේ self එක බාර අරගෙන. ඒ නිසා දැන් වෙස්ට් එකේ දෙනවා සයිකෝതെරපි without the self කියලා concept එකක්. يعني බෙහෙතට කවුන්සලිමුත් කවුන්සලත් ඒ ડિප්‍රෙෂන් තියෙන කරන් එක්කෙනෙකුට self එක නැහැ කියන පදනම දැන් ඒගොල්ලෝ මූලධර්ම වශයෙන් බාර අරගන්න. බාරගත්ත පස්සේ වෙස්ටර්න් සයිකොලොජි වල සම්පූර්ණ නිව් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් යන්නේ දැන්. මෙතෙක්ල් ගියේ ඔක්කොම self based එකේ ආත්මයක් තියෙනවා. මෙයා ડિප්‍රෙෂන් මම නෑ. කවුන්සල් කරන එක නක්. මොකද දැන් පිළි අරගෙන තියෙනවා psychotherapy without the self කියලා. එතෙන් ගියාට පස්සේ ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා මේ සර්වචනස එක තමයි කෙරුවේ. ඒ කියන්නේ කිසాగෝතමයට, පටාචාරාවට, අඟුලිමාලට, සෝපාකලට දුන්නේ. දැන් කිසాగෝතමේ කිසිම පටාචාරාගේ සිටුේෂන් එක බලනකොට කිසිම කෙනෙකුට හිතා ගන්න පුළුවන් හොප් බලාපොරොත්තු තියන්න දෙයක් තිබුණේ නැහැ නේ. හොද්දටම පිස්සුනේ. පිස්සු ඩබල්. හොඳ එක. මොකක්වත් නැහැ කිව්වේ නංගි මේ 100 ලෝපන් කිව්වා. එච්චරයි කිව්වේ. නංගි 100 ලෝපන්. පටාචාරාවට කල්පනා වුණා මේ රෙදි නැති වුණාට, දරුවෝ නැති වුණාට, පුරුෂයා නැති වුණාට, අම්මා නැති වුණාට මොනවද 100 ලවන්න පාඩුවක් කළා නැහැ. ඒක මේ මේ සාමාන්‍ය වෙන දෙයක් නෙවෙයි අපිට මේ ඔක්කොම තිබිලා සීහලව ගන්න බැරි එකේ ඇඳුම් මොකක්වත් නැතුව. ආපු ගමන් කිව්වේ මොනම පැකිලීමක් නැහැ. කෙල්ලින්ම ඇනේට ගැහුවේ. නංගි සීහලෝපා. එයාට තේරෙන්න පටන් අරගෙන මම මෙච්චර කල් හිතාන ගියේ මට මොනවද නැති වෙලයි කියලා. නමුත් සීහල වෙවිතෙන් බලනකොට මොකක්වත් නැතිලා නැහැ. ඉසිකොටම බයලජ්ජාව බලන අර හොඳ වෙලාවට මිනිස්සේ විලිවහ ගන්න ඇඳුමක් දුන්නා. ඒ ධර්මාසනෙමයි. අවබෝධ කරගන්න. අඟුලිමාලට කිව්වේ මම නතර වුණා පුළුවන් නම් නතර මේ කපන්න කඩුව අරගෙන පිටිපස්සෙන් 999ක් ඉවර කළා 100 දෙන්නමයි ආවේ. ලේසි සුකුමාර බ්‍රහ්ම සමනයේ කහුනේ කපනවා කියන එක ලේසි කියලා. බුදුහාමුදුරුවෝ යන්නදරලා ටිකක් රැග් එක දුන්නා ඉතින්ලා. ඒකේ දීලා කිව්වා මම නතර වෙනවා පුළුවන් නම් නතර කරා. අර මනුස්සයට වැදුනා වැදිල්ලක්. මොකද බැච් ස්ටොප් කරපු මනුස්සයෙක් නේ අඟුලිමාල කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ඒ ඒ ක්ලාස් එකේ හොඳම දක්ෂයා. ඒ කියන්නේ අනිකට ගිරිසියාව නිසානේ ඔය බුරුවක් කෙරුවේ. එතකොට තේරුණා මේ මේ මෙච්චර වේගෙන් යන මිනිස්සයා මට අල්ලන්න බැරි තරම් වේගෙන් යමින් බුදුහාමුදුරු කියන මම නතරුණා කිය. දැන් මම මේ මුතාඩිය මුගුරු හලන දුවනවා. මට කියනවා නතර වෙන් කියලා. එතකොටම ගියේ මේ සාමාන්‍ය විවරයෙන් කෙලින්ම හිත ගියා ආර්ය විවරයට. ඒකේ මේ අඟුලිමාල කියලා චිත්‍රපටයක් ආව දැකලා තියෙන දීසරයි. භාරත් බුචාන් තමයි ඉන්නේ. ඒකේ පෙන්වන්නේ ඒ චිත්‍රපටයේ පෙන්වන්නේ චිත්‍රාකාරයක් ඇතුලේ බුදුජානනාංශයේ බාරුදෝෂණ හම්බෙන එක. ඒකේ පෙන්වන්නේ වෙන තාලයකට ඒ මනුස්සයා මේ බුදු පිළිමයක් තියෙන්නේ. ඉස්සරහට එනවා අඟුලිමල කඩාගෙන එනවා තිරේට. ඇවිල්ලා හඬහැරයක් පානවා මට මේකේ කොයි එකත් එකයි මට ඕන දෙයක් විනාශ කරන්න පුළුවන් කියලා මේ බුදුජානනාංශ මෙහෙම කරනilla කියනවා ඒ අභියෝගයක් කරනවා. බුදුජානනාංශ කියන එක මට මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. බුදුන්ස කියනවා අඟුලිමාලි එහෙමනම් උඹට පුළුවන් ද පිටිපස්සේ තියෙන ගහෙන් කොලයක් කඩන්න කියලා. අඟුලිමාල ගිය ගමන් කොළමිටියක් අරගෙන කඩලා කොලයක් නම් ගහම ගලවලා ගන්නවා කියලා මේ කොළමිටිය පෙන්වගෙන උඹට පුළුවන් එකක් නැවත හයි කරපන් කියලා. ඉවරයි. එහෙම කොළමිටිය වැඩ. උඹට කඩන්න පුළුවන් පුළුවන් නම් එකක් හයි කරපන්. ඒ කාට කල්පනා මේක කඩන්න ඉස්සෙල්ලා මං හිතුවා නම් මේක එනම් දිනවා. දැන් කඩලා ඉවරයි. ඒකෙන් තමයි ධර්මය අවබෝධ වෙන්නේ. ඒ සාන්දෘෂ්ටික එතනම මේ මනසට තේරෙනවා. මොකද ඒ ලේ පිරිච්ච අතක්වත් පන්තිල් සමාදන් වෙලා නොහිටියත් මේ සාන්දෘෂ්ටිකම දෙවුව කිසිම බාධාවක් නැහැ. ඉතින් ඒකට දැන් කාලේ හැටියට බැලුවොත් එහෙම මේ ඇතර අඟුලිමාල වගේ කෙනෙක් එහෙම ඒ කියන්නේ සීරියල් කිලර් සෑහෙන සයිකොලොජිකල් සිටුේෂන් එකක් කියලා කියන්න පුළුවන්. මොකද බුදුරජාණන්සේ කොට ගන්න මේවා ඉතින් අත්‍තර මේ එක්සෙප්ෂනල් කේසස් නමුත් ඒ වුණාට අපි අපේ ශාසනය හුව එකකින්වත් මේ දුර්වල නැහැ. ඕන තරම් නිදර්ශන කරන තියෙනවා. එසින් සේකින් කියන්න බෑ අපිට ඕනම මේ මානසික මට්ටමක් තියෙනවා නම් සීලෙන් බෙහෙත් දෙන්න පුළුවන් සමාධියෙන් කියලා. නමුත් අපිට පුළුවන් නම් මේ අනාත්ම සංකල්පයෙන් නැත්නම් without self කියන එකට ගියොත් මේක තන්නේ කර මනෝවිකාරයක දුවන්නේ. ඇත්තටම සයිකියාට්‍රිස් ඉන්නේ මනෝවිකාරයක. ඒකයි භයානකම තමයි. එකක් නම් බෑ. ඒකට ගොඩක් කියන්න වෙනවා. ඒක තමයි සත්‍යානුබෝධය සත්‍යානුපත්ති තැනට යනකොට බුදුජානහන්සේ අන්තිම දෙන ටැබ්ලට් එක තමයි වෙන්නේ. කියන්නේ සෝවන් වෙච්ච කෙනෙක් රහත් වීම සඳහා කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් ට්‍රේනින් එක වගේ. ඉතින් ඒකට හොඳ වැඩක් තියෙනවා මට මම ලේසියට දෙන උත්තරේ අපි ඔය කන්තුපොඩි කරපු රිට්‍රීට් එකේදී ওই 10 තමයි සාකච්ඡා කරේ. දවසකට එක එක පොච්චංග ගැන විස්තර කරනවා. ලේසියෙන් නන්නේ මම දෙන්න දැන් ටිකක් විස්තර සහිතව මම හිතන්නේ මේ පිරිස්කාවේ ඇති එක තියෙනවද කාගවත් ළඟ මේ ඒක නැත්නම් ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අනේ ඒක අරගත්තා නම් මම හිතන්නේ අපි බොජ්ජංග පිළිබඳ කෙටියෙන් මතක් කරගත්ත සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලම ඔය ඔක්ලන්ඩ් වල අන්තිම දවසේ කරපෙන්නේ. පැයකට බොජ්ජංග හතම සාකච්ඡා කරපෙක. ඒකෙන් එතකොට කියන්න තියෙන්නේ කොහොමද සති සම්බොජ්ජංගේ සම්මිචයට උදව් කරන්නේ? ධම්මිචය කොහොමද වීරයට උදව් කරන්නේ කියලා මේ දෙකේ පරම්පරාව. නමුත් එක එකක් පිළිබඳව විස්තර වශයෙන් කරන අර හොඳම වැඩේ තමයි දවසට එක එක වශයෙන් අරගෙන කරපු ඒ විස්තරය අරගන්න එක. ඉතින් ඒ නිසා මේ කොහොමරි බොජ්ජංග මට්ටමට ගියා නම් ඒ කියන්නේ පැහැදිලිවම ඒ පුද්ගලයා තුළ හොඳ ධර්ම ගුණයක් ඇති වෙලා ඊගාට තියෙන ආරියෂ්ඨාංග මාර්ගයේ පෙළ ගැහෙන එක විතරයි. කොහොමරි ආනාපාන සති සූත්‍රයේදී බොජ්ජංග විස්තර කරලා දෙනකොට කියනවා ආනාපාන සතිය වඩනවනම් සතර සතිපට්ඨානෙන් බැඳෙනවා අනිවාර්යයෙන්ම බොජ්ජංග වලට ගෙනියනවා කියලා. ඒ නිසා ඒ කියන්නේ ඒ කියන්නේ සතිය තියෙනවනම් ධම්මවිචේ වැඩෙනවයි කියන එක තමයි ඔය නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ යම් අරමුණක් දිහා කොහොමද කියන්නේ මේ choicelessly without a reaction කිසිම පූර්ණිකමෙන්තර ඇති හැටිය බලන්න පුළුවන් ගතියක් තියෙනවා. වේවා නොවේවා හොඳයි නරකයි සුභ අසුභ නැතුව අරමුණ දිහා නිකන් නිර්වත් බැල්මක් බලන්න පුළුවන් නම් ඒ අරමුණ දකිනවා බැලුව පේනවයි කියන එක කාටවත් වළක්වන්න බෑ. ඒ කියන්නේ ධම්ම සති සම්බොජ්ජංගේ තියෙනවනම් ඒ කියන්නේ අපි ආස්වාස් ප්‍රසවාස කරනදී ආස්වාස වේලාවේදී සතිය තියෙනවනම් අපේ හිත ආස්වාසයත් එක්ක කිසි පැකිලීමක් නැතුව ආස්වාස වේලාව දකිනවා. ඊට පස්සේ ඒක එහෙම අතහැරලා ප්‍රසවාස වේලාවේදී ප්‍රසවාසය දකින්න අලුත් හිතක් තියෙනවා. එතකොට ඒ හිතෙන් ටිකක් වෙලා බලනකොට අහන්න පුළුවන් ආස්වාසයේ ප්‍රසවාසයේ වෙනස. ඒ සතියෙන් ලැබෙන निराවුල් භාවය තුළින් තමයි මේ වෙනසක් දැක ගන්න. නැත්නම් අපි ආස්වාද ප්‍රසාර කරන නමුත් අපිට දෙකේ වෙනස අල්ලන්න බෑ. ආන්නේ දෙකේ වෙනස ඇල්ලීම තමයි ධම්ම විචේ කියලා කියන්නේ. දෙක විචක්ෂණව දැක ගන්න. දැක්ක විතරක් නෙවෙයි වෙනස සහිතව දකින්න. ඒකට හොඳටම අවශ්‍ය කරලා තියෙන්නේ ඊට කලින් පූර්ව නිගමවලින් තොරව මේකට සතිය යොදන්න පුළුවන් ගතිය. එදා යම් තැනක සතිය තියෙනවනම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ එක චිත්තක්ෂණයක් නෙවෙයි චිත්තක්ෂණ රාශියක් සතිය පවත්නකොට ඒ දකින්න දේ වෙනදා නොදැක්කට වැඩිය ගැඹුරකට වෙනදාට වැඩිය ඒකේ ව්‍යංජන අනුව්‍යංජන සහිත අංග ප්‍රත්‍යංග සහිත දකින්නයි කියන එක ඒ ඕනම මේ ලෝකයක කරන දෙයක්. අපි රහසොත්තු සේවයකට දැම්මනම් අපි ඒක පුද්ගලයකට සැකකටුවේ කියලා හිතනවනම් ඊට පස්සේ කරන්නේ මේ මනසට තේරෙන්නේ නැතුව පුළුවන් තරම් නිරීක්ෂණය කරගෙන ඉන්නවා. නිරීක්ෂණය කරගෙන ඉන්නකොට එක්කෝ ඒ ගත්ත මතේ ප්‍රතික්ෂේප වෙනවා නැත්නම් සාහව වෙනවා. ඉස්ලාම ඇති වෙන්නේ මෙයා සැකකටයුතු කියලා හිතාගන්නේ. හැබැයි ඒක තමයි ඒ පමණින් ඔය ලකප් කරන්න යන්නේ නඩු දාන්න යන්නේ. නැවත නැවත පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනකොට තමයි මේ පුද්ගලයාගේ සැකකටයුතු භාවය නිර්දෝෂී භාවය ක්‍රමයෙන් එළි වෙන්න පටන් අරගන්නේ. අන්න ඒ වගේ සත්‍ය කවදාකවත් එකවරකින් වහා තීන්දුවකට එන්නේ නැහැ. කිසිම පූර්ව නිගමනයකුත් නැහැ. ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ. තෝරන්න බේරන්න යන්නෙත් නැහැ. හුදු බැල්මක්. සයිලන්ට් ලුක් එකක්, ඩිස්ටන්ස් ලුක් කියලා කියන්නේ. ආනික පුරුදු නැතිකමයි අපිට වෙලා තියෙන්නේ. අපි හැම වෙලාවෙම යමක් දිහා බලන්නේ තත්තාරෝපණය වෙච්ච හිතකින්. පූර්ව නිගමන සහිතව. ඉතින් ඒක ඒක ඒක හැටින එක අපි බාර අරගෙන නමුත් ඒ දැකපු එක තත්තාරෝපණ සහිත හිතම දකින්න එක නැවත නැවත බලන්න අරින්න. බලනකොට බලනකොට තත්තාරෝපණේ අයින් වෙලා ඇති හැටිය දැක් ගන්න පුළුවන් වෙනකොට ඒ අරමුණ කෙරෙහි අපි අර පරිංගත්ත තීන්දුව වෙනස් වෙනවා. එතකොට තමයි ධම්මවිචයකට ඉඩ ලැබෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ උපේක්ෂාව කියලා නැත්නම් අස්තුලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා යමක් ආපු පමණින් ඒකට කුලප් වෙලා පණින්නේ නැතුව විවේකීව බැලුවොත් අපිට ඒකට මුහුණ දීමේ ශක්තියක් ඒක යථාර්ථය දැක ගන්න පුළුවන් ශක්තියක්. ගත්තොත් විනිශ්චයක් ඒ විනිශ්චය කල්යන යන ගතියක් තියෙනවා. කලබල ගන්න තීන්දුවල යාදෙන ගතියක් නැහැ. ඒකද ඒ වගේ සති සම්පොච්චංගේ තියෙනවා නම් ධම්ම විචයට උදව් වෙනවා. ධම්ම විචයට යනවනම් ඒ දේ Taman ඒ කරගෙන ගිය වැඩේ වීරියවන්තව ඉස්සල සැකේටනේ සද්ධා වෙන්නේ කරන්නේ. වීර්යවන්තව කරන්න පිළිමය. එතකොට පීචි පස්සද්ධිය ආදී ඒ චෛසික ධර්ම පහළ වෙනවා.